මේ ධර්ම දේශනා මාලාව තුලම අපි පැහැදිලි කරගෙන ආවේ ලෞතර බුදුහාමුදුරන් වහන්සේලා දේශනා කරපු සංසාර විමුක්තියට අදාළ කමඨාන ගැන. ඒ කියන්නේ සබ්බපාපස්සා කරණං ආදී ඒ ගාථාවෙන් පෙන්වු කරන ධර්ම පාඨ ගැන. මෙහිදී මුල් දේශනා දෙක තුල අපි සබ්බපාපස්ස අකරණං කියන ගුණය පැහැදිලි කරා. සියලු පව් දුර වෙන අවස්ථාව කුමක්ද කියලා. ඒ වගේම කුසලස් උපසම්පදා කියන ගුණයක් පැහැදිලි කරා. අද දවසේ සචිත්ත පරියෝධපණං කියන ගුණය හඳුනා ගැනීම මුලින්ම සිදු කරගත යුතුයි. බුදුහාමුදුරන් වහන්සේලා පෙන්눔 කරන්නේ මේ සංසාරගත යම්කිසි සත්වයකට අ විශේෂයෙන් මිනිස්සෙකුට මේ සංසාරය කෙලවර කරන්න මෙන්න මේ කියන ಗುಣ තුන තමා ළඟ ඇති කරගත යුතුයි. සම්බපවස්ස කරණම් කියන ගුණයක්, කුසල සුප්ප සම්පදා කියන ගුණයක්, සචිත්ත පරියෝධපණම් කියන ගුණයක්. මේ ගුණ තුනේ පළවෙනි ගුණය නම් සියලු පව් දුරු කිරීමයි. එය මේ පින්වතුන්ට මතක් කරලා දුන්නා, පැහැදිලි කරලා දුන්නා. සමත භාවනාවක් කරන ඕනෑම වෙලාවකදී මේ ගුණය මනුෂ්‍යයා ළඟ තියෙනවා. ඒ වගේම කුසලස් උපසම්පදා කියන ගුණය මනුෂ්‍යයා ළඟට පැමිණෙන්නේ, සත්‍යයා ළඟට පැමිණෙන්නේ ඒ කරන ලද භාවනාවෙන් නීවරණ යටපත් වෙන තරමට උසස් තත්ත්වයක් උදා කරගන්නවා. ඒතර පංච නීවරණ යටපත් වෙන අවස්ථාවටපත් වීම කුසලස උපසම්පදා ගුණයෙන් යුක්තවයි කියලා තේරුම් ගත යුතුයි. ඊළඟට සියලුම බුදුහාමුදුරන් වහන්සේලා පෙන්වන්නේ මේ සචිත්ත පරියෝධපණං කියන ගුණය ලබා ගැනීම. මේ සචිත්ත පරියෝධපණං කියන ගුණය ලබා ගත්තොත් ඒ ශ්‍රාවකයාට බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ නිවන ඒ සචිත්ත පරියෝධපණං ගුණය ලබාගත් මොහොතේ තියෙන බවයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙනම් අපි සංසාර විමුක්තිය ලබා ගැනීමට නම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ආකාරයට සචිත්ත පරියෝධපණං කියන ගුණය අපි ළඟට ලබා ගත යුතුයි. ඒ தත්ත්වයට අපිපත් විය යුතුයි. දැන් සචිත්ත පරියෝධපණං කියන pāli පාඨයේ තේරුම ගත්තොත් හිත দমনය කිරීම කියන එකයි. මේ පාඨයත් අපි දන්නවා අචිත්ත පරියෝධපණන් කියන්නේ හිත দমনය කිරීම. නමුත් දැන් හිත দমনය කිරීම මොන වගේ දෙයක්ද මොන ආකාරයට හිත দমনය කරනවාද කියලා වැටහීමක් ශ්‍රාවකයා තුල නැහැ. උදාහරණයක් ගත්තොත් දැන් මේ පින්වතුන්ට මම මතක් කළොත් මේ ධර්ම දේශනාවට මේ වෙලාවේ ඇහුම්කන් දෙනවා. නැත්නම් බණ අහනවා අපි. මේ බණ ඇහිීමේදී මේ පින්වතුන්ට සිත දමණය වීමක් තියෙනවා. දමණය නොවූ සිතකින් බණ අහන්න කාටවත් මෙතන වාඩි වෙලා ඉන්න බෑ. එහෙම හිතියොත් ඒකේ ප්‍රතිඵලය මේ බණ ඇහිීම කියන කාර්යය සම්පූර්ණ වෙන්නේ නැහැ. එවනම් දැන් අපි මේ වෙලාව ගත්තත් යම්කිසි මට්ටමක චිත দমনය වීමක් කියන. හැබැයි මේ ගැටලුව තියෙන්නේ දැන් මේ පින්වතුන් මේ බණහන වෙලාවේ দমনය වූ සිතෙන් බණහුවම ලැබෙන ප්‍රතිඵලය නිවන නෙවෙයි. ලැබෙන ප්‍රතිඵලය මේ අහන බණ හොඳින් තේරුම් ගැනීම. එතකොට අපිට මේ බණ ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ, ධාරණය කර ගන්න පුළුවන් වෙන්නේ, තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දමණය වූ සිතකින් බණ ඇහිීම තුලයි. එතකොට බණ අහන වෙලාවේ සිත දමණය වුණා කියන එක නිවන් ලැබීම කියන එක නෙවෙයි. ඊළඟට දැන් අපේ ජීවිතය ජීවිතයේ මෙතෙක් කල් ගෙවුණු ජීවිතය දිහා බැලුවොත් මේ පින්වත්තු මෙතෙක් කල් කරපු හුඟක් කටයුතු සිත දමණය වීමකින් තමයි වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට යම්කිසි කෙනෙක් රැකියාවක් කරනවා. ඒ රැකියා කරන ස්ථානයේ සිත දමනය කරගෙන ඒ රැකියාව නොකළොත් ඒ රැකියාව සාර්ථකව කරන්න හැකියාවක් යාට නැහැ. නමුත් දැන් සිත දමනය නොකරගෙන කරන්න නැතුව රැකියාවක් කරපු කෙනෙකුට ඒ රැකියා ස්ථානයේ දීර්ඝ කාලීනව තමන්ගේ විශ්‍රාම යනකම් රැකියාව කරන්නත් බෑ. එතනින් ඒ රැකියාව අවලංගු වීමක් වෙනවා. එහෙනම් තම තමන් විසින් මෙච්චර කල් කරපු රැකියාවක් වෙන්න පුළුවන්. ඒ ඒකෙදී හිත දමණය වෙලා කරේ නැත්නම් ඒ රැකියාවෙන් ඵල ලැබිලා නැහැ. තවත් උදාහරණයක් විදිහට ගත්තොත් යමෙක් ගොවියෙක් නම් මේ ගොවිතැන එයාගේ රැකියාව නම් ගොවිතැන කිරීම සිත දමණය කිරීමෙන් කරා. දමණය කරගෙන ගොවිතැන කරේ නැත්නම් ගොවියා ඒ ගොවිතැන සාර්ථක නැහැ. නමුත් දැන් දමණය වූ සිතින් ගොවිතැන කරන ගොවියාට ලැබෙන ප්‍රතිඵලය නිවන නෙවෙයි ගොවිතැනෙන් හොඳ අස්පන්න. ඒතර දැන් සිත දමණය කරන එක එක අවස්ථාවලදී ලැබෙන ඵලය එක එක ඵලයක් වෙනවා. දැන් මේ පින්වත්තුන් සාමාන්‍ය පාරේ ඇවිදින්නේ සිත දමණය කරගෙන. දමණය නොකරපු සිතකින් පාරේ ඇවිද්දා නම් ජීවිතයක් නැහැ. අනතුරට ලක් වෙනවා. ඒ වගේ දැන් එහෙනම් දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ස්වરૂපය වැරදි. සිත දමණය වූ ඵලයේ වමනට එහෙනම් නිවන ලැබෙන්නේ දැන් එහෙනම් අපිට මේ සියලු බුදුරයන් වහන්සේලාගේ අනුශාසනා මේට වැඩිය ගැඹුරෙන් උන්වහන්සේලා මුල මැදාග පිරිසිදුව දේශනා කරපු ධර්මයේ අපි කොටස කොටස ගන්න හොඳ නැහැ. කොහේ හරි සිත දමණය කරපුවමනි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ උන්වහන්සේලා අවබෝධ කරගත්තා වූ නිවන ලැබෙනවා කියලා. එහෙමනම් දැන් කොහේ කොයි වගේ අවස්ථාවකදීද කොයි වගේ තැනකදීද නැත්නම් මොන වගේ ගුණයක් තියෙන තැනකදීද සිත দমনය කරොත් නිවන ලැබෙන්නේ කියලා අපි හොයන්න ඕනේ. ආන්න එතන හරියට වටහා ගත්තොත් ඒ තැනට ගිහිල්ලා අපි තම තමන්ගේ සිත দমনය කරගත්තොත් ලැබෙන්නේ නිවනයි. එහෙනම් දැන් මෙතන මේ ගාථාවෙන් ඒ ටික අපිට පැහැදිලිව බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. සියලු බුදුරයන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. දැන් බුදුරයන් වහන්සේලා ලබා ගත්තා වූ නිවන ශ්‍රාවකයාට ලැබෙන්නේ කුසලස උපසම්පදා ගුණය කියන වෙලාවේ සිත দমনය කරගත්තොත් විතරයි. දැන් මේ පින්වතුන් නැතුව රැකියාවක් කරන වෙලාවේ සිත দমনය කරා කියන එක නිවන ලැබෙන ක්‍රමයක් නෙවෙයි. සාර්ථක රැකියාවක්. ආහාර පිසින වේලාවේ සිත দমনය කරගෙන ඉන්න එකත් සාර්ථක නිවන් ලැබීමක් නෙමෙයි. සාර්ථකව ආහාර සකස් කරගන්න. ප්‍රතිඵලය. එතකොට තවත් කටයුත්තක් කරන වේලාවකදී සිත দমনය කරගෙන කරොත් ඒ කරන කටයුත්තේ සාර්ථක ප්‍රතිඵලයි. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. යම්කිසි සංසාරගත සත්‍යේ කුසලස උපසම්පදා ගුණයේ තියෙන තැනකදී සිත দমনය කරොත් ලැබෙන්නේ නිවන. මෙන්න මෙතන තමයි අපි නොහිතන ධර්ම. එහෙනම් ඉතල දැනගන්න ඕනේ කොයි මේ කුසලස්ස උපසම්පදා කියන ගුණය මොන මොකක්ද? අපි මුලින් කතා කරා. යමෙක්ගේ මේ මිනිස්සෙක්ගේ කුසලස්ස උපසම්පදා ගුණය පිළිටන්නේ පංච නීවරණ යටපත් වෙච්ච තැනකයි. එහෙනම් පංච නීවරණ යටපත් වෙච්ච මොහොතක යම්කිසි පුජ්‍යලයේ සිත ගමනේ කරොත් බුදුහාමුදුරුවෝ දේශනා කරන ආකාරයට එතෙන්දී බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ නිවන යාළඟ තියෙනවා. එහෙමනම් දැන් පළමු ප්‍රශ්නේ තියෙන්නේ සිත ගමනේ කිරීම නෙවෙයි අපිට මුලින් කරන්න වෙන්නේ නීවරණ යටපත් කරගෙන. ඒතර නීවරණ යටපත් කරගන්න බෑ සබ්බපාපස්ස අකරණං ගුණේ නැත්තම්. දැන් සබ්බපාපස්ස අකරණං ගුණේ තියාගන්න බෑ කුසල කර්ම හෝ අකුසල කර්ම කරන වෙලාවක කාමාවචර. එතකොට ওই වගේ විදිපස්සට අපි එක එක ගුණය ගන්න තව තව ಗುಣ මුලින් ලබා ගත යුතු වෙනවා. උදාහරණයක් විදිහට දැන් සබ්බපාපස්සා කරණං ගුණය කියන්නේ භාවනාවක් කරන වෙලාවක ලැබෙන හිතේ තැම්පත්කම. සමත හෝ වේවා විදර්ශනා හෝ වේවා. නමුත් දැන් සබ්බපාපස්සා කරණං ගුණය මිනිස්සෙකුට ගන්න බෑ. පෙර ජීවිතයේදී හෝ මේ ජීවිතයේදී කාමාවචර කුසල් කරලා නැත්නම් දැන් සබ්බපපස්සා කරනන් ගුණේ සංසාරගත සත්‍ය ඔක්කොටම ගන්න බෑ. යාදුන්නට ගන්නත් බෑ. ගන්න පුළුවන් සත්ව වර්ගයේ ඉන්නේ මිනිස්සුયો හා දෙවියෝ විතරයි. සතර අපායේ කිසිම සත්වයකට සබ්බපපස්සා කරනන් ගුණය Tamanට හිතලා ගන්න බෑ. වටිනාකමක් තේරුම් ගන්නත් බෑ. පුහුණුවකින් ලබා ගන්නත් බෑ. ඒ කියන්නේ ඒක සරලව හිතනද තම තමන්ගේ ගෙවල් දොරවල් වල වාසය කරන බල්ලෙකුට, කූසෙකුට, හරකෙකුට භාවනාවක් උගන්වන්න බෑ. භාවනාවක වටිනාකමක් තේරුම් ගන්න ඉන්නේ. ඒතකොට දැන් අපිටත් ඒකයි දැන් මිනිස්සු වුණත් භාවනාවක වටිනාකමක් තේරුම් ගන්න නැති වෙන්න පුළුවන්. ඒතකොට මිනිස්සු වුණාට මනුස්සත්වයේ කායික ස්වરૂපයක් තිබුණාට මානසික ස්වરૂපය අපි අර අර කියන පහළ මට්ටමකයි තියෙන්නේ. ඒ කියන්නේ භාවනාවක් වැඩක් නැහැ කියන මිනිස්සුත් තියෙනවා. ඒතකොට මේ මිනිස්යාගේ මානසික தත්ත්වය බැලුවම අර බුදුහාමුදුරුවෝ පෙන්නන පහළ මට්ට සතර අපායේ මිනිහෙක්ගේ සතෙක්ගේ තියෙන මානසික தත්ත්වය හා සමානයි. ඒ වටිනාකම තේරුම් ගන්න බැරි වුණේ ඒක. දැන් ඇයි එහෙම මේ මිනිස්සුයෙකුට ඒ වගේ දෙලක් අයට මේ භාවනාවක වටිනාකමක් තේරෙන්නේ හේතුවකුත් තව පිරිසකට මේ මනුස්ස වර්ගයාටම නොතේරෙන්නේ හේතුවකුත් කියනවා. ඒකට හේතු වෙන්නේ තව දුරටත් භාවනාව නෙවෙයි. ඒකට හේතුව කියන්නේ එයාගේ ජීවිතය තුළ ආමිෂ පින්කම් වල කරපු ප්‍රමාණය. ඒ කියන්නේ යම්කිසි බලපෑමක් කරලා තියෙනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය පැරණි ජීවිතයේදී හා මේ ජීවිතයේ මුල් කාලයේදී යෙදිච්ච ප්‍රමාණය. ඒ නිසා අපේ දෙමව්පිය වුණත් අපේ සංස්කෘතියේ කුඩා ළමයෙක්ගේ ඉඳලා පන්සිල් ආරක්ෂා කිරීම හා පින්දහම් කිරීමට යොමු කරනවා. දැන් පින්දහම් කරන්නේ එතකොට මේ සබ්බපාපස්ස අකරණං ගුණේ ඒකෙන් ලැබෙන හින්දා නෙමෙයි. මේ සම්බවපස අකරණංගුණේ වටිනාකම තේරුම් කරගන්න උදව්වක් වෙනවා පින්දහම් කිරීම තුළ. ඒකට පරිසරයක් ගොඩනගෙනවා. පදනම ගොඩනගෙනවා. එතකොට එන්නේ වගේ දැන් මූලික කාරණා විශාල ප්‍රමාණයක් පිටිපස්සෙන් අපිට උදව් වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ தත්ත්වය දැන් සබ්බපාපස්ස අකරණං ගුණය ලැබුණාම කුසලස්ස උපසම්පදා ගුණය ලැබුණාම සචිත්ත පරියෝධපණං ගුණය ලැබුණා නම් ඒ කියන සංසාරගත සත්‍යයට මේ සංසාර විමුක්තිය ලැබෙනවා. ඒ කියන්නේ නිවන කියන එක අවබෝධ වෙනවා. නැත්නම් නිවන කියන ගුණය තමන් ළඟ තියෙනවා. දැන් නිවන කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුව පෙන්නපු තැන්වල චතුරාර්ය සත්‍යයේ නිවන බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ මේ සංසාර විමුක්තිය මොන වගේද කියලා සටහන් වෙන්නේ දේශනා කරලා තියෙන්නේ සංහාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා. චතුරාර්ය සත්‍යයේ හතරවෙනි ආර්ය සත්‍යය. එතකොට තණ්හාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වීම නිවනයි. ඒ සංහාව ශේෂයක්වත් නැතුව නිරුද්ධ වෙච්චි තැන ලැබෙන්නේ සතිත්ත පරියෝධපණං කියන කෘත්‍යය අවසානයේදී. එහෙනම් පුහුණුව අවසානයේදී එහෙනම් තණ්හාව ශේෂයක් වන්නේ නැතුව ඡය වෙන ඒ සචිත්ත පරියෝධපණං කියන ගුණය ලැබෙනකොට සංසාරගත සත්වයාගේ ඒ සංසාරගත ජීවිතය තුලදීම තණ්හාව යෙදුන හතර තැනකින් තණ්හාව ශේෂයක් වන්නේ නැතුව අහ කරලා තියෙනවා. එහෙනම් ඒ බුදුහාමුදුර පෙන්වන්නේ මෙතන නිවන කියන්නේ තණ්හාය අශේෂ විරාග නිරෝධය. තණ්හාව ශේෂයක් වන්න නැතුව අහක් වෙච්ච තැනකයි තියෙන්නේ. ඒ ඊට පස්සේ ඒක විස්තරයක් කරනවා බුදුහාමුදුරුවෝ රාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. දැන් තම තමන් ළඟ තියෙන තණ්හාව, ශ්‍රාවකයා ළඟ තියෙන තණ්හාව ක්‍රමවේද හතරකින් අහක් විය යුතුයි. ඒ කියන්නේ තණ්හාවේ නම් මට්ටම් හෝ ක්‍රියාකාරයේ ස්වરૂපයන් හතරක් බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. අපි ළඟ තියෙන. එතකොට එක එක විදිහක සංහාව ක්‍රියාකාරීත්වයක් තියෙනවා ඒ ක්‍රියාකාරීත්වය අහක් කරන්න ඕනේ සාගෝ කියන ක්‍රමය. එතකොට සාගෝ කියන ක්‍රමයට අහක් කරනවා කියන්නේ දන් දීලා අහක් කරනවා. අතහැරලා අහක් කරනවා. එමනම් දැන් සංසාරයෙන් විමුක්තියකට යන ඕනම සත්‍යයේ ඒ විමුක්තිය කවදා හරි ලබා ගන්නේ දාන පාරමිතාවක් පිරෙනවා කියලා ධර්මයේ කියනවා. දාන පාරමිතාව කියන්නේ අපි සැලසුම් කරලා හැමදාම දන් දෙන එක නෙමෙයි. දන් දීලා පුරුද්දක් නැති කෙනෙකුට සීලයක ගුණයක් තේරෙන්නේ. සීලයක ගුණයක් තේරෙන්නේ නැති කෙනෙකුට සබ්බවවස්සා කරණම් කියන ගුණය ලබා ගන්න බෑ. එමනම් දැන් දානීය වක්‍ර ලෙස අපිට සබ්බවවස්සා කරණම් ගුණය ලබා ගන්න හේතු වෙනවා. එතකොට දාණයෙන් තව අපි ළඟ සිදු කරලා තියෙන්නේ මේ ගුණය අපිට තේරෙන්නේ කොහොමද? ඡාගෝ කියන තමන් ළඟ තියෙන තණ්හාව යටපත් වුණු ප්‍රමාණයටයි. අතහැරීමෙන් අහක් කරපු ප්‍රමාණයටයි. ඒ අහක් කිරීම කාවකාලිකයි. සදාකාලික වෙන්නේ ඡාගෝ කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මේ සංසාරගත සත්‍යයේ ආකෘතිය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ආකෘතියේ තියෙනවා මූලික ස්වરૂප හතරක්. සංසාරගත සත්‍යයගේ නිර්මාණය මේ තණ්හාව විසින් තමයි මේ සංසාරගත සත්‍යය නිර්මාණය කරන්නේ. නිර්මාණය වෙලා තියෙන්නේ දැන්. ඒ නිර්මාණය තුල තියෙනවා ආකෘති හතරක්. එකිනෙකට වෙනස් ක්‍රමවේද හතරක්. ඒ හතරෙන් තමයි manussත්වයක් හැදිලා තියෙන්නේ. දැන් අපි මිනිස්සෙක් වෙලා ජීවත් වෙනකොට අපි තුල අපි නොදැනුවට අපි දන්නේ නැති වුණාට අපි තුල සක්‍රිය වෙනවා මූලික ස්වરૂප හතරක්. මේ මූලික ස්වરૂප හතරෙන් මානසික ස්වરૂප දෙකක් තියෙනවා. මේ ස්වરૂප හතරේ මානසික මානසික ස්වરૂප දෙකක් අපි ළඟ අන්තර්ගතයි. ඒ අන්තර්ගත මානසික ස්වરૂප දෙක බුදුහාමුදුරුවෝ නම් පෙන්වනවා ධර්මයේ සියලුම සත්‍යයන්ට දැක්මක් කියනවා දිට්ඨිය. සංසාරගත සතෙක් නම් දිට්ඨියක් දැක්ම. ඒ දැක්ම සතාගේ සංසාරගත ස්වરૂපයේ අනුව කුජලයේ අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට දැන් මිනිස්සෙක් වුණොත් ඒ මිනිස්සයා තමන්ගේ සහෝදරයෝ දෙන්නෙක් හිටියොත් නැත්නම් නිවුණු දෙන්නෙක් හිටියත් ශාරීරික වශයෙන් එක හා සමාන වුණාට ඒ දෙන්න දිට්ටි වශයෙන් දෙකක්. දෙන්නගේ දැක්මවල් දෙකක්. ඒ දැක්මට අනුව තමයි වර්තමානයේ මේ මනුස්ස සත්ත්ව ස්වરૂපය තියෙන්නේ ඒ වගේම අනාගත සත්ත්ව ස්වરૂපේ නිර්මාණය කරගන්න. එහෙනම් මේ බණහන හැමෝගෙම ලක්ෂ ගාණක් බණ ඇහුවට තම තමන්ගේ ධිට්ඨිය ලක්ෂ ගාණක්මයි එකක් නෙවෙයි. දැක්මවල් ලක්ෂයක් අපිට කියනවා ලක්ෂ දෙනෙක් ගත්තා. ඒ වගේම බුදුහාමුදුරු පෙන්නනවා මේ මනුස්ස සත්ව ස්වરૂපයේ දෙවනි ආකෘතිය දෙවනි බලපෑම කරන්නේ සංහාව සංකල්පනා කියන කොටස. එතකොට අපිට මනුස්සත්වයේ තුල සත්ව ස්වરૂපයේ තුල සංසාරගත සංසාරයේ තුල ධිට්ඨිය වගේම සිතුම් පැතුම් කියන જાතියක් තියෙනවා. ඒතර සිතුම් පැතුම් කියන්නේ සංකල්පනා. එතකොට සංකල්පනායි ධිට්ඨියයි දෙක මානසිකයි. ඔය දෙක පුජ්‍යලයන් පුජ්‍යලයට වෙනස්. සංකාරය හැදෙන්න ඕකේ. ඊළඟට අපේ manussත්වයේ තුල අපි දකිනවා අපිට උරුම වෙලා තියෙනවා ශරීරය. එහෙනම් දැන් ශරීරය කියන එක මනස නෙවෙයි ඒක කායික දෙයක්. දැන් මිනිස්සයා නිර්මාණය වෙලා තියෙන්නේ දිට්ඨියක් තියෙනවා මානසිකව. ඊට ඒ දිට්ඨියට වෙනස් ස්වරූපයකින් ක්‍රියාත්මක වෙන සංකල්පනා තියෙනවා. ඊට අමතරව ශාරීරික ස්වરૂපයකුත් තියෙනවා. කායික ස්වરૂපයකුත් තියෙනවා. ඕකෙන් විතරක් මනුස්සත්වය සම්පූර්ණ වෙන්නේ ශරීරයෙන් පිට දේවලුත් තියෙනවා. පරිසරයක් තියෙනවා. ගෙවල් දරවල් ඉඩම් කඩම් යාන වාහන රට රාජ්‍ය ඔය කියන්නේ ශරීරයෙන් පිට මනුස්සත්වයේ තියෙන දේවල්. දැන් මෙන්න මේ ඔය ස්ථාන හතර මනුස්සත්වයට උරුම වෙච්ච හතර. අනිකුත් සත්වේනොත් මේ විදිහේ තියෙන අපිට වැඩිය පොඩි වැඩි වෙනස්කම් තියෙනවා. උදාහරණයක් විදිහට මිනිස්සෙකුට මහ පොළොවේ ඉඩමක් අයිති වෙලා තියෙනවා, ගයක් අයිති වෙලා තියෙනවා, දූ දරුවා අයිති වෙලා තියෙනවා. දෙවියෙක් ගත්තොත් එහෙම එකක් නෑ. එයාට ගයක් තියෙනවා හැබැයි ඒක ගයක් කියන්නේ ඒක විමානය. ඒකේ වෙනස තමයි මිනිස්සයා තමන්ගේ ගේ හදාගත්තේ තමන් ඉපදුනාට පස්සේ. තමන්ගේ ක්‍රියාකාරීත්වය තුලින් හදාගත් එකක්. මිනිස්යා දූ දරුවෝ හදාගත්තේ ඉපදුනාට පස්සේ. ඒක දුක. මේ මේ ටික කරන්න අපි දුක් විඳා. මනුස්සත්වයේ යොදාගත්තා. මහන්සි වුණා. දෙවියෝ එහෙම නෑ. දෙවියට ගයක් තියෙනවා ඒක ලැබෙන්නේ රැකියාවල් කරලා සල්ලි හම්බ කරලා හදපිරන්නේ. ණය වෙලා හදපු එකකුත් ඒ දෙවියට ලැබෙන ගේ විමානය. විමානය කියන්නේ එතකොට උපදිනකොටම පහළ වෙන එක. දැන් දෙවියට දූ දරුවෝ ඉන්න පුළුවන්. ඒවා පසුගාමීනේ එක්කව කරගත්තේ වනේ. මහන්සි වෙලා හදාගත්තේ දීකුත් නෙවෙයි. ඒක යාට උප්පත්තියෙන් ලැබිච්ච එකක්. නමුත් කොහොම බැලුවත් ඒකවල දෙවියරක් තියෙනවා ඔය අපි කියන කාරණා. මොනවද? දැක්මක් තියෙනවා, සංකල්පනා තියෙනවා, ශරීරයක් තියෙනවා. ශරීරයෙන් පිට පරිසර සාධක ටික අයිති වෙලා තියෙනවා. දැන් දෙවි එක දෙවියෙක්ගේ විමානේ ඒ දෙවියටයි. තව දෙවියෙක් ඒකට අයිතිවාසිකම් කියන්නේ නැහැ කවදා. රණ්ඩු වෙන්නේ කියලා. එතකොට එක දෙවියෙකුට තියෙන විමානයක වගේ එකක් තව කෙනෙක් හදන්න යන්නේ නැහැ. මිනිස්සු හැම නැහැ. ලස්සන ගියක් කාගේ හරි දැක්කොත් එයා ණය වෙලා හරියේ ගිය හදන්න යනවා. ඒතකොට ඒකට දුක් විඳිනවා. දෙවියන්ට එහෙම වුණාවක් නෑ. දැන් මෙතනින් බැලුවා මේකට වඩා දේව මනස අපේ මනසට වැඩිය ප්‍රබලයි හොඳයි. මනුස්ස මනස දේව මනසට වැඩිය දුර්වලයි. මොකද අපිට තරංගයක් තියෙනවා. දැන් කොහොම හරි වේවා මේ හැමතැනම මේ ස්ථාන හතර මේ ආකෘතියේ සත්ත්ව ස්වરૂපයේ දික්ටි සංකප්ප කායික කය ඒ වගේම කයෙන් පිට පරිසරය කියන ඒවාට මේ සංසාරගත සංසාර ස්වરૂපය නිර්මාණය කරන තණ්හාව යෙදিলা තියෙනවා එහෙනම් තණ්හාව රිංගන්න පුළුවන් ලගින්න පුළුවන් ස්ථාන හතර තමයි අපි හයහතර දැන් බුදුහාමුදුර කියන්නේ ඔන්න ඔය හතරෙන් තණ්හාව ශේෂයක් වන් නැතුව අහක් වෙච්ච තැනක තියෙන නිවන දැන් තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියන එකේ තේරුම සංහාව ශේෂයක් වන්නේ නැතුව නිරුද්ධ කරගන්න ඕනේ. නිරුද්ධ කරගන්න ඕනේ අපි ළඟ ස්ථාන හතරක. මුලින්ම නිරුද්ධ කරගන්න ඕනේ ශරීරයෙන් පිට පරිසරය තුල තියෙන අපේ තණ්හාව. දෙවනුව නිරුද්ධ කරගන්න ඕනේ ශාරීරියේ තුලින් තණ්හාව. තුන්වෙනිව නිරුද්ධ කරගන්න ඕනේ, ඡය කරගන්න ඕනේ සංකල්පනාවල තියෙන තණ්හාව. අවසානයේ පහක් කරගන්න ඕනේ දික්කියේ තියෙන සංහාව. ඒතකොට දැන් මෙන්න මේ ක්‍රමයට සංහාව ශේෂයක්වත් නැතුව අහක් වෙන උනාම ලැබෙන්නේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ නිවනයි. දැන් ඒ හතර පොලෙන්ම තණ්හාව අහක් කරගන්න ශ්‍රාවකයා කළ යුත්තේ කෘත්‍ය තුනයි. සම්බවවස් අකරණං කියන කෘත්‍යය පළවෙනි එක සියලු පව් දුරු කරගන්න ඕනේ. ඊගාට කුසලස් උපසම්පදා කියන නිවර්ණයටපත් වෙන්න ඕනේ. ඊට පස්සේ සචිත්ත පරියෝධපණං කියන තැනට යන්න. දැන් හැබැයි මෙතන කෘත්‍ය තුන වුණාට තණ්හාව හතර පොලක අපේ läගලා තියෙනවා. අන්නේ ප්‍රශ්නේදී දැන් කෘත්‍ය තුන 아무තු දෙයක් නෙවෙයි සීල සමාධි ප්‍රඥා. ඒකෝට සීලය කියන එක කය වචන දෙක සංවරය කියලා දැනගන්න. එහෙනම් කය වචන දෙක අපේ ශාරීරිකව තියෙන කතා කිරීමේ හැකියාව හා කයෙන් එක එක වැඩ කිරීමේ හැකියාව ඒක අපේ මනුස්සකමේ තියෙන ගුණයක්. නමුත් මේ සියලු හැකියාවල් ඇතුළත සංහාව රින්ගන්න පුළුවන්. එහෙනම් අපි කතා කරන වචනයක් ගානේ කතා වචනයක් පිට වෙන ගානේ සංහාවක් වැඩක් ගන්න. දැන් කතාව නවත්වීම නෙමෙයි තණ්හාව අහක් කරන විදිය. වචනය කතාව තුල තණ්හාව අහක් කරන විදිහක් හොයාගන්න. සංසාරගත ස්වરૂපේ නම් කතා කරන වචනයක් ගානේ තණ්හාව ප්‍රයෝජන අරන් අනාගත සංසාරයක් හදනවා. දැන් අන්නේ ක්‍රමය නවත්තන්න තමයි බුදුහාමුදුරුවෝ මේ ශික්ෂාවල් දෙන්නේ. නැතුව අපි හිතන මේ 아무තු දැන් සාමාන්‍ය ක්‍රමයට නම් හිතලා තියෙන විදිහට මේ නිවන මේ ධර්මය බුදුහාමුදුරුවෝ කියන සංසාර විමුක්තිය අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි. අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි. එහෙම නැතුව ඉන්ද්‍රජාලයකුත් නෙවෙයි. එහෙම නැත්නම් Tamanට නොහිතන ආකාරයට මේ Taman කරන එක එක දේවල් ගැනීම තුල අනාගතයේ පහළ වෙන දෙයක්වත් නෙවෙයි. කවදා හරි මේ දේ පහළ වෙන්නේ ඔන්න ඔය කියන හතර පොලෙන් තම තමන්ගේ තණ්හාව අහක් කරගත්තේ මොහොතකයි. දැන් මේ තණ්හාව අහක් කරගන්න කුජලයේ කල යුතු කෘත්‍ය තමයි අර සබ්බපපසා කරනම් කියන ගාථාවෙන් අපිට දේශනා කරලා තියෙන්නේ. දැන් හැබැයි මෙතෙන්දී ඒ සබ්බපාපස්ස අකරණං ගුණය ගණ්ඩ කලින් ශ්‍රාවකයා තව දෙයක් කරන්නේ. ශ්‍රාවකයා සබ්බපාපස් අකරණං ගුණය ගණ්ඩ සැරසෙන්න ඕනේ සූදානම් වෙන්න ඕනේ. තමාගේ ශරීරයෙන් පිට තණ්හාව අහක් කිරීමේ ශක්තිය ලබා ගන්න. ඒ කියන්නේ දැන් සබ්බපාපස්ස අකරණං ගුණයට අපි පැමිණෙන්න අපි කරන්නේ මොකද්ද? භාවනාවක් පිළිඳ කරන්න පටන් ගන්නවා. භාවනා කොච්චර කරත් අපිට අසාර්ථකයි. භාවනා පැය භාගයක් කරනකොට ඒ පැය භාගය තුල භාවනාව දියුණු වෙන්නේ නැත්තේ ඇයි? සබ්බපාපස්ස අකරණම් කියන ගුණයට එන්නේ නැත්තේ ඇයි? අපි හිතන්නේ. අපිට වෙන්නේ අපේ තණ්හාව ශරීරයෙන් පිට පැනවල. ඒ කියන්නේ ශරීරයෙන් පිට හෝ ශරීරය තුල හෝ සංකල්පනාවක හෝ දික්කියක හෝ තණ්හාව ලබිනවනම් ඒ තණ්හාව තියනවා කියන එක Tamanට තේරුම් ගන්න ධර්මයේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ තන මමත්වයක් ලැබෙන. තණ්හාව ශාරීරිය තුල ලගින හැම වෙලෙම ශාරීරිය මගේ වෙන. දැන් මගේ ශාරීරියක් තේරෙන හැම තැනම එහෙනම් තණ්හාව ශාරීරිය තුල läගලා හමාරයි. එයාට ඕනේ ටික එයා කරලා හමාරයි. සංසාරය හදනවා ඒ වෙලාව. දැන් ශරීරයෙන් පිට දේවල් මගේ කියන සංකල්පයට අහු වෙන වතාවක් ගානේ එහෙනම් සංහාව භෞතික පරිසරය අල්ලගෙන තමන්ගේ සංහාව මේක බ්‍රහ්මයන්ට නෑ භෞතික පරිසරයක් අල්ලීම අල්ලන තණ්හාව බ්‍රහ්මයන්ට නෑ මිනිස්යන්ට මේක වැඩි දෙවියන්ට අඩුයි නැතුව නේ දැන් ඒකට හේතුව තමයි දෙවියන්ට තියෙන්නේ විමානය. මිනිස්යාට තියෙන්නේ ගියක්. ඒ ගේ හදන්න මිනිස්යා සෑහෙන මහන්සියක් දැරුවා. ඒ දරපු මහන්සිය තුළ තණ්හාවට ඕන ඕන දේවල් කරන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය තමයි ඒ ගේ මගේ. දැන් මගේ ගේ කියන එක තුල තියෙන්නේ ගේ ගේ හින්දා ගේ ප්‍රශ්නය නෙවෙයි මගේ ගේ වෙන්නේ තණ්හාව ලැබ්බම. දැන් මගේ ඉඩම, මගේ දූ දරුවෝ, මගේ කාර්යාලය, මගේ රට, මගේ ජාතිය. ඔය ඔක්කොම තියෙන්නේ ශරීරයෙන් පිට. දැන් සම්බවවස්සා කරනන් ගුණය ලැබෙනකොට ශරීරයෙන් පිට මගේ දේවල් තිබුණොත් අර ගුණයට යන්න බෑ. ඒ කියන්නේ දැන් භාවනා මේක වරද්දලා තේරුම් ගන්න එපා. එතකොට හිතෙන්න පුළුවන් එහෙනම් මාගේ ගයක් තිබීම එහෙනම් නිවන් දකින්න බැරි කියලා. මගේ දූ දරුවෝ ඉඳීම නිවන් දකින්න බැරි එක. මම රැකියාවක් කිරීම නිවන් දකින්න බැරි එක. මගේ ඇඳුම් පැළඳුම් තිබීම නිවන් දකින්න බැරි එක. ඒක නෙමෙයි මේ කියන්නේ. තේරුණා නේද? නිවන් දකින්න වේලාව නැත්තම් මේ සබ්බපාපස්ස අකරණං ගුණය හරියට පවතින්නේ ශරීරයෙන් පිට මගේ ඒවා සංකල්පනා තුලින් අතුරුදහන් වුණාමයි. තේරුණානේ? දැන් මේ පින්වතුන් මේ වෙලාවේ බණ අහනවා. මේ බණ අහනකොට දැන් මතක් වෙනවද තමන්ගේ ගෙවල්, තමන්ගේ දූ දරුවෝ, තමන්ගේ ඇඳුම් පැළඳුම්, තමන්ගේ තව මොනවා හරි තියෙන වස්තුව, බාහිර පරිසරයේ මට අයිති දේවල් දැන් කොච්චර දුරට මේ මේ පැය තුලදී තමන්ගේ සිතුම් පැතුම් වලින් අහක් වෙලාද දැන් අන්නේ ගුණේ තිබුණ නැත්නම් එන්නේ ගුණේ ලබා ගන්න සුදුසු කාලයක් වෙන් කරගත්තේ නැත්නම් මිනිස්යාට සබ්බපවස්සා කරනම් ගුණේ ගන්න බෑ. දැන් බුදුහාඳුර මෙන්න මේ ගුණය ලබා ගන්න දැන් ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවෝ රට රාජ්‍ය මේ කියන භෞතික සම්පත් කාම ලෝකයේ තියෙන මේ භෞතික සම්පත් නැතුව මිනිස්සෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. කිසි කෙනෙක් මේ ගෙවල් දොරවල් අත්හැරලා ගිහියෙක් නිවන් දකින්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා මේකට උපක්‍රමය. මේ ගෙවල් දොරවල් ඉඩම් කරන් යාන වාහන ඇඳුම් පැළඳුම් දූ දරුවෝ රුපියල් 7 ඔය වගේ ධන දාන්නේ හැම දෙයක්ම අපිට තියෙනවා. නැත්නම් ජීවත් වෙන්න බෑ. ඒ ජීවත් වෙන්න එහෙම කියෙද්දී දානයට පුරුදු වෙන්න. දන් දෙන්න පුරුදු. දන් දෙන්න පුරුදු වීම තුළ තියෙන වාසිය තමයි දැන් මේ බින්වතුන්ට සබ්බමාපස්ස අකරණං ගුණේ අද දවසේ පැය භාගයක් ගන්න ඕන කියලා හිතන්නේ. ඒකට සුදුසු කාලයක් වෙන් කරගත්තා කියලා හිතන්නේ. එතකොට පැරණි පැරණි කාලයේ ඉඳලා මේ ජීවිතය තුල වෙන්න පුළුවන් පසුගිය ජීවිත කාලවල වෙන්න පුළුවන් දන් දීලා අපිට පුරුදු වෙනවා අර පෑ භාගයේදී බුදුහාමුදුරෝ දීපු කමඨහන වඩන්න පුළුවන්. වෙන දෙයකට හිත යොදවන්නේ නැතුව, වෙන අරමුණකට යන්නේ නැතුව, වෙන දේවල් හොයන්නේ නැතුව අරකට යොමු වෙන්න පුළුවන්. ඒ ගුණය ලැබෙන්නේ දානෙ. දැන් ඔන්නෝක තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපිට මේ දාණය නැතුව මේ කිසි පින්කමකට යන්න බෑ කියන එකේ ඉන්න ඕනේ. මම මේක මතක් කරන්නේ මේ දේශනාවෙන් පස්සේ අපි ආමිෂ පින්කම් ගැන කතා කරන්නේ මේ අනිත් දේශනා ටිකේදී කතා කරන්නේ ආමිෂ පින්කම ගැන නෙමෙයි. වටිනාකම් පෙන්눔 කරන්න හදන්නේ උදාහරණ දෙන්නේ ප්‍රතිපත්ති මේ දේවල් වලට. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ ප්‍රතිපත්තිය කියන එක කරොත් ඇති ආමිෂය නැවැත්තුවාට කමක් නැහැ කියලා. ඒක ධර්මානුකූලව නෑ. දැන් මේ ආමිෂයේ හිඳමයි මේ පින්වතුන්ට මෙහෙම බණ අහන්නවත් මානසික ශක්තියක් ඇති වෙනවා. පෙර පින් කරලා නැත්නම් පෙර දන් දීලා නැත්නම් ආමිෂ පූජාදී පවත්වලා නැත්නම් අද දවසේ බණ අහන්න බෑ. මේ පැය අහගෙන යන කාලයක් කියලා හිතන්නේ. මේක තේරුමක් නැති දෙයක්. කොටින්ම කියනවා නම් කාලා කන්නේ වැඩ. එහෙමයි හිතෙන්නේ. එහෙනම් දැන් මේ පින්වතුන්ට මෙහෙම හිතුනේ ඇයි කියලා හිතන්නේ. හිතුනේ නිකන් නෙවෙයි. ආමිෂ පින්කම් පෙර කරපු දේ. ඒකෙන් සිදු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මිනිස්යාගේ අර ශරීරයෙන් පිට මමත්වයෙන් අල්ලගෙන ඉන්න ටිකේ සංහාව ඕන වෙලාවක අතහරින්න හැකියාව ලැබේ. ඡාගෝක කියන ක්‍රමයට සංහාව ෂෙයා කර හැකි තමන් කැමති වෙලාවට. ඒ ගුණය ලැබුණේ දන් දෙන්න පුරුදුල. දැන් ඒකෙන් එහා අපි කතා කරන්නේ. හැබැයි ඔතනින් එහා තමයි අර සබ්බපවස්ස අකරණං කියන ගාථාවේ උපදෙස් ටික තියෙන්නේ. දැන් සබ්බපවස්ස අකරණං වෙන්න දන් දෙන්න කියන කතාවක් බුදුහාමුදුරන්ගේ නැහැ. ඒකට හේතුව තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේක බුදුහාමුදුරෝ ළඟට ආපු එක්ක පැවිදි අය නැත්නම් ආය ගෙදර යන්න කැමති නැති අයටයි. තමන්ගේ ශරීරයෙන් පිට සියල්ල අත්තරපු අය පැවිදි අය. සියල්ල අත්තරලා. දේවල් දොරවල් ඉඩම් කණ යාන වාහන දූ දරුවෝ අත්හැරියා. එහෙම අයටයි මේ දේශනාව කරන්නේ. දැන් ඒගොල්ලන්ට තවදුරටත් දානයක් ඕනේ නැහැ. ඒ දීපු දානේ හින්දාම එහෙම අත්හැරියා. නමුත් නිවසක ඔයගොල්ලෝ ආවේ සාමාන්‍යයෙන් ගිහි ජීවිතයක් ගත කරන අයට ඒ ගුණය සම්පූර්ණ නැහැ. ඒ කියන්නේ තවදුරටත් අපි තණ්හාව තමන්ගේ යොදාන්න වෙනවා යෙදෙන්න නැත්නම් දලුලන්න ඉඩකඩ තියෙනවා අර ශරීරයෙන් පිට දේවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවෝ ඔය කියන කාම වස්තු පිළ. දැන් එහෙම එකක් අහක් කරගන්න දන් දීලා සුදුසු කාලයේදී අහක් කරගන්න විතරක් මේ පින්වතා පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අර සබ්බපාපස්සා කරණං ගුණයට යන්නේ. දැන් එහෙම කරපු අයට පැය භාගයක් බුදුහාමුදුරෝ දීපු භාවනාවක් කිරීම තුළ ඒ භාවනාවෙන් ඒ සබ්බ පාපස්ස අකරණම් කියන ගුණය ලැබෙනවා. සියලු පව් දුරු වෙච්චි අවස්ථාවක් ලැබෙනවා. සවෝක බහුලීකත කිරීමෙන් කුසලස්ස උපසම්පදා කියන ගුණය ලැබෙනවා. එහෙනම් පින්වත්නි තවත් බුදුහාමුදුරෝ පෙන්වන සචිත්ත පරියෝධපණං කියන தත්ත්වය උදා කරගත්තොත් එතෙන්දි ලැබෙනවා ඔය කියන තණ්හාව හතර පොලෙන්ම අහස් වෙනවා. දැන් මම ඒක නැවත සංසන්දනය කරලා පෙන්නනවා. තණ්හාව අපේ හතර පොල තේදිලා තියෙනවා. ඒ හතර පොලෙන් තණ්හාව අහක් කරගන්න ක්‍රමය අහක් කරගත්ත තැන තියෙන නිවනයි. ඒ හතර පොල තමයි අපේ ධිට්ඨිය දැක්ම කියන මානසික ස්වરૂපය. මේක ගැඹුරුම මානසික තලයක්. ඊළඟට සංකල්පනාවන සිතුම් පැතුම් වල අපේ තණ්හාව දැන් läගලා තියෙනවා. මේ බණ අහන කොටත් läගලා. ඒකේ läගලා කියන එකේ තේරුම තණ්හාව තියෙනවා බණ අහන්න කියන එක තේරුම බණ අහන මමෙක් ඉන්නේ. තණ්හාව යෙදුනම ඇති වෙන ප්‍රතිඵලය තමයි මම මගේ මගේ ආත්මය හැදෙන්නේ. ඔය කෑල් ඔය කොටස් තුනේ එකක් හැදුනම ඇති. දැන් මේ බණ කියන හාමුදුරු කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ බණ කියන මම හැම වෙලෙම හිතන්නේ මම බණ කියනවා. ඒක තේරුම තමයි. මම බණ කියනවා කියලා මේ බණ දේශනා කරන හාමුදුරන්ට හිතෙන්න තාක්කල් මේ හාමුදුරන්ගේ සංකල්පනාවේ තණ්හාව läගලා. ඒක තමයි ධර්මය. මේක වැරද්දක් නෙවෙයි මේක ඇත්ත. මේ ඇත්ත දැනගන්න ඕනේ. එතකොට දැන් මෙතන බණහන මේ හැමදෙනාම දන්නවා මම බණ අහනවා කියලා. එහෙනම් බණ අහනවා කියන දැනුම ලැබුණේ සංකල්පනාවලින්. මම බණ අහනවා කියන දැනුමේ ඉන්නේ තමන්ගේ බණ අහන කෙනාගේ තණ්හාව තමන්ගේ සංකල්පනාව. හැබැයි දැන් මේ බණ අහනකොට මෙන්න මේ ගුණේ තියෙනවා. මේක අහම්බෙන් වෙන්න පුළුවන් අහම්බෙන් නැති වෙන්න පුළුවන්. බණ අහන්න වාඩි වෙලා ඉන්නවා බනහන මගේ ශාරීරිය ගැන තේරෙන්නේ නැහැ. මගේ අත තියෙන්නේ කොහොමද? කකුල තියෙන්නේ කොහොමද? ඔළුව තියෙන්නේ කොහොමද? කොන්ද තියෙන්නේ කොහොමද කියලා මේ ශරීරාංග මගේ නැති වෙන්න පුළුවන් බනහන අතරතුර අහම්බේ. විතක ඇති වෙනවා ශරීරාංග තේරෙනවා මගේ මම මෙහෙමයි කියලා. විතක තේරෙන්නේ ඒ කියන්නේ මොකද්ද? ශරීරයේ තුලින් මමත්වය හසුරනවා. යනවා නේ. නමුත් බණ අහන හැම වෙලෙම ශාරීරිය තුලින් මම අහක් වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි, සබ්බවාවස් අකරණං ගුණය කියන එක කාට හරි ලැබෙනකොට තණ්හාව තමන්ගේ මේ හතර පොලෙන් දෙකොලකින් අහක් වෙනවා. සබ්බවාවස් අකරණං ගුණය කියන්නේ අමුතු ලොකු බලයක් තියෙන තැන. තමන්ගේ තණ්හාව හතර පොලකේ දෙනවා. මොනවද හතර පොල ආයෙ මතක් කරන්නේ? දිට්ඨිය, සංකල්පනාව, ශාරීරිය ශරීරෙ පිට. සබ්බපවස් අකරණං ගුණය හරියට පළපදියම් වෙන වෙලාවේ ශරීරයේ තුලත් තණ්හාව ලඟින්ද ඉඩක් නැහැ. ශරීරයෙන් පිට තණ්හාව ලඟින්ද ඉඩක් නැහැ. දැන් මේ පින්වතුන් බණහන වෙලාවේ හුඟක් වෙලාවට ශරීරයෙන් පිට තණ්හාව ලඟින්නේ නැහැ. තේරුණානේ? නමුත් තුන් පොලක දැන් තණ්හාව වගිනවා. එහෙනම් දැන් ශාරීරිය තුල තණ්හාව අහක් කරගන්නේ ක්‍රමය අහක් වෙන වෙලාව සබ්බපපස්සා කරනන් ගුණේ තියෙන වෙලාව. භාවනාවකදී වෙන්නේ ඒකයි. ශරීරයක් නැති වෙනවා නෙමෙයි මගේ ශරීරයක් බව තේරෙන එක නැති වෙනවා. තේරෙනව නේද? මගේ කියන අයිතිවාසිකම නැති වෙනවා ඒක. අන්න එතකොට තණ්හාව ශරීරය තුල නෑ. ශරීරයේ තුල තණ්හාව නැත්නම් ඊට පිටින් තියෙන එක නැති වෙලාම තියෙනවා. එහෙනම් මගේ ගේ නෑ ශරීරේ නැති. මගේ ශරීරය තේරෙන්නේ නැති වෙලාවක මගේ ගේ තේරෙනවා කියන එකක් නෑ. තේරුණානේ? ඊට වැඩිය වෙනස් වෙනවා අපේ මානසික ස්වરૂපය. දැන් එහෙමනම් කුසලස් උපසම්පදා ගුණය ලැබුණම මං කිව්වා ඉස්සෙල්ලා නීවරණ යටපත් වෙනවා කියලා. නීවරණ යටපත් වෙනවා කියන්නේ මොකද්ද? නීවරණයටපත් වෙනවා කියන්නේ අපිට ඊගාවට තණ්හාව ලගින්නේ සංකල්පනාවල සිතුම් පැතුම්. සිතුම් පැතුම් වල තණ්හාව ලගින්නේ නැති වෙලාව නීවරණයටපත් වෙච්ච වෙලාව. එහෙනම් යම්කිසි මේ සංසාරගත සත්‍යයේ නීවරණ යටපත් වෙන වෙලාව තියෙන්නේ නීවරණ යටපත් වෙලා යටපත් වෙන්නේ බ්‍රහ්ම මනසකදී මනස මනුස්සන් නෙවෙයි, දේවක් නෙවෙයි, බ්‍රහ්ම. එහෙනම් බුදුහාමුදුරන්ට ඕනේ ඔතෙන්ට යන්න. ඊට පස්සේ අන්නෙතෙන්ට ගිහින් සිත দমনය කරගන්න. එතන තියෙන නිවන. තේරුණාද? නැත්නම් මේ කියන්නේ මොකක්ද? තමන්ගේ සංකල්පනාවල තණ්හාව ලගින එක අහක් කරගන්න එතනින් ඉඳලා එතකොට තණ්හාව තියෙන්නේ කොහෙද? දික්තිය තුල. දික්තිය තුල තණ්හාව අහක් කරගන්නේ විදියක් මේ ලෝකේ කාටවත් හොයාගන්න බෑ. ඒ ඒක හොයාගත්තේ එකම උත්තමයාණන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. එතකොට ධිට්ඨිය තුල තණ්හාව හක් කරන එකට තමයි සචිත්ත පරියෝධපණං කියන්නේ. එතකොට ධිට්ඨිය තුල තණ්හාව හක් කරන ශික්ෂාවට තමයි ප්‍රඥා ශික්ෂාව කියන්නේ. ධිට්ඨිය තුල තණ්හාව අහක් කරන කෘත්‍යයට තමයි විපස්සනා භාවනාව කියන්නේ. එහෙනම් සචිත්ත පරියෝධපණං කියන ධර්මය ඇත්තටම ලැබෙන්නේ සචිත්ත පරියෝධපණං කියන ධර්මය ලැබෙන්නේ වෙන දෙයකින් නෙවෙයි. ලැබෙන්නේ සතර සතිපට්ඨාණයට පිවිසීම තුල. හුදු වර්තමාණයට පැමිණීම තුලයි. එහෙනම් මේ සචිත්ත පරියෝධපණං කියන්නේ සිත දමණය කිරීමක් තමයි. හැබැයි කොයි වෙලාවේ සිත দমনය කිරීමක්ද? නීවරණ යටපත් වූ වෙලාවක සිත দমনය කරන එකයි. gedara dore වැඩ කටයුතු කරන වෙලාවක සිත দমনය කිරීමක් නෙමෙයි. රැකියාවක් කරන වෙලාවේ සිත দমনය කිරීමක් නෙමෙයි. නීවරණ යටපත් කරගෙන ඉන්න වෙලාවක සිත দমনය කරගන්නවා කියලා සියලු බුදුවරයන් වහන්සේලා දේශනා කරන්නේ සතර සතිපට්ඨාණයට පිවිසීමයි. සිහි කල්පනාව තමන්ගේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙන් එකකට ගන්න එකයි. එහෙනම් නීවරණ යටපත් වූ වෙලාවක සංසාරගත මිනිසයා තමන්ගේ සිහි කල්පනාව හුදු වර්තමානයේ වන කාය කාය වේදනා චිත්ත ධම්ම කායික වර්තමාන අරමුණක හෝ කයෙන් ඇතිවන වේදනාවේ අරමුණක හෝ කයෙන් එවෙලේ හට ගන්නා වූ සිතක ස්වરૂපයකට හෝ කය තුල ඇතිවන ධර්මතාවයකට හිත තුල ඇති ධම්මතාවයකට සතිය ගත්තේ හැටිය සතිය පිහිටවපු හැටිය එතන තියෙන්නේ බුදුහාමුදුරේ දේශනා කරන නිවන. ඔබ තමයි සබ්බවවස්සා කරනා කුසල සුඛ සම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුශාසනං කියලා. දැන් මම මේ පද තුන විස්තර කරා. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්වන මාර්ගය? පටිච්ච පරියෝධමණන් වෙනකොට අපේ සංහාව හතර පොළක තියෙන සංහාව හතර පොළෙන් ඉවත් වෙන්නේ. සබ්බපාපස් අකරණං ගුණේ ලැබෙනකොට අපි ළඟ දැන් ක්‍රියාත්මක තණ්හාවේ දෙපොලකින් අහක් වෙන්නේ. කොයිද දෙපොල? කය සහ ශරීරය තුල සංහාව ලගින වෙලාවයි ශරීරයෙන් පිට Tamanta ayita giwal dorwal idan kadan ආදී භෞතික වස්තු වල තියෙන තණ්හාවත් ඒ වෙලාවේ අහක් කුසල සුපසම්පදා ගුණ ගුණය ලැබෙනකොට අන්නාව සංකල්පනාවලිනුත් අහත් වෙනවා. සචිත්ත පරියෝධපණං ගුණය ලැබෙනකොට අවසාන තැනවන දික්කිනුත් අන්නාව අහත් වෙනවා. දැන් ලබන ඊගාව දේශනාවලදී අපි බලාපොරොත්තු වෙනවා දැන් බුදුහාමුදුරෝ දේශනා කරපු මේ හතර පොලින්ම මේ තණ්හාව අහක් කරගන්න තමන්ගේ නිවසේ ඉඳලා කරන්න පුළුවන් භාවනාවක් කියන්නේ. භාවනා ක්‍රම දෙකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ලබන දේශනාව තුළ. ඉතින් ඒ දේ කිරීම තුළ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ කියන සබ්බවවස්සා කරණං ගුණය, කුසලස් උපසම්පදා ගුණය, සචිත්ත පරියෝධමනං ගුණය අනිවාර්යයෙන්ම ශ්‍රාවකයාට ලැබෙනවා. තමන් මේ ගැන දැනගෙන වටිනාකම තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පුහුණු කිරීම විතරයි කරන්න තියෙන්නේ. සත්‍ය Tamanට හොයන්න බෑ. ශ්‍රාවකයාට සත්‍ය හොයන්න බෑ. ශ්‍රාවකයා කියන්නේ බුදුහාමුදුරුවෝ හොයාගත්තේ සත්‍ය මාර්ගයේ ගමන් කරලා බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍යයට ලං වෙන කෙනා විතරයි. ඒතර අපිට සත්‍ය ළඟට ලං වෙන්න නම් අපි මේ පුහුණු වීම කරන්න වෙනවා. එහෙනම් ලබන දේශනාව තුළ අපි මේ අවශ්‍ය පුහුණු වීම් දෙකක් ගැන සාකච්ඡා කරනවා. ඒ වන විට මේ පින්වතුන් දැනට දන්න ඕනම් භාවනාවත් ආදුරට පුහුණු කරන්න. එතෙන්දී සිදු වෙනවා අනිවාර්යයෙන්ම සබ්බපවස්ස කරණං ගුණයයි කුසලස්ස උපසම්පදා ගුණය. ඉතින් හැම දිනාටම මේ ධර්ම දේශනාව තම තමන්ගේ මේ සංසාර විමුක්තියට යන ගමන් මාර්ගයේ තව දුරටත් එය ගෙටි වෙලා සංසාර විමුක්තිය ලබා ගැනීමට මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. මේ ධර්ම දේශනා මාලාවෙම දායකත්වය දරලා තියෙන්නේ වෛද්‍යාචාර්ය ආනන්ද පෙරේරා මහත්මයා, ඒ වගේම නෝනා මහත්මිය, එතුමන් මේ දේශනා මාලාවට ඇතුළු ඇතුළත් වෙන ධර්මදේශනා 10ක දායකත්වයේ දරලා මෙන්න මේ යහපත් බලාපොරොත්තු ඇති කරගෙන තියෙනවා මිය පරලෝකීය AG සර්ණපාල පෙරේරා සහ BAW මන්ත්‍රනායක පියවරුන් දෙදෙනාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින සිරිමාවතී පෙරේරා සහ සීලා මන්ත්‍රනායක මෑණියන් දෙදෙනාට සුවසෙත චිරජීවනය සුජීවත්ව සිටින සියලුම ඥාත හිතමිත්‍රාදීන්ට සුවසෙත හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම බෞද්ධ නාලිකාවේ අධිපති ධූරය දරන ධර්මාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුවසෙත සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ඒකම මේ වැඩසටහන් මාලාවම ප්‍රතිගත කරන බර්ඩ් පාක් ස්ථානයේ අධිපති රුවන් මහත්තයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් ප්‍රාර්ථනා කිරීම අප දේශකයන් වහන්සේට චිර ජීවනය හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මෙම ධර්ම දේශනා මාලාව අසන නරඹන සියලු දෙනාටම ධර්ම අවබෝධයේ පිණිසත් මෙම පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්නේ ආනන්ද පෙරේරා සහ රේණුකා මන්ත්‍රනායක මන්ත්‍රනායක යෝල විසින් මේ පින්කමේ මේ සිදු කරගත්තා සියලුම කුසල් ඒ දායකත්වයේ දරන ඒ පින්වතුන්ගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වීමට මේ බණ ඇසීමේදී මේ ආසන සෑම දෙනාටම මෙලොව වශයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසලයක් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු ලෝක සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු ලෝක සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු ලෝක සාසනං ධර්මානුශාසනව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ